වාචාය කම්මං කත්තබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසා කම්මං කාතබ්බං තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි ඊයේ දවසේ අපි හඳුනාගත් ආකාරයට අපි අද සූදානම් වෙන්නේ අපේ ජීවිතේට යම් ධර්ම කරුණු කීපයක් ඒක රාශී කරගෙන පළවෙනි ප්‍රවේශය අපි සිද්ධ කරගන්නේ බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට දේශනා කරපු වටිනාම අවවාදයකින්. ඉතින් වෙනදා වගේ ගොඩාක් විස්තර කතා කරන්නේ නැහැ. හරිද? ඍජුවම අපි කතා කර යුතු කාරණා කීපයක්, ඒ කියන්නේ පැහැදිලි කරගත යුතු කාරණා කීපය මේක අතීත වර්තමාන අනාගත කාලත්‍රය. අපි නිවැරදි විය යුතුයි. අතීත, වර්තමාන, අනාගත. පිරික්සන්න කියලා කියනවා. පිරික්සනවා කියලා කියන්නේ මොකක්ද? පරීක්ෂා කරලා බලනවා කියන එක. පිරික්සනවා කියන එක හොඳට තේරෙන විදිහ තමයි බුදුරජාන් වහන්සේගේම උපමාවක් තියෙනවා. බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ගෙන් අහනවා තං කිම් මඤ්ඤසි රාහුල කිමත්තියෝ ආදාසෝති. රාහුලය මොකටද කැඩපත කැඩපත කියන්නේ මොකටද? ඒතකොට රාහුල හාමුදුරුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පච්ච වෙක්කනත්වෝ බන්තේති. පිරික්සලා බලන්න මොහුන. ඇයි දැන් මොන පිරික්සන්නේ? ඔළුවේ අඩුපාඩුවක් තියෙනවා නම් කොණ්ඩේ හදලා තියෙන කේ අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. මූණේ අඩුපාඩුවක් තියෙනවා නම් කැලල් තියෙනවා නම් නේද? ඒවා හදාගන්න. එහෙනම් කණ්ණාඩියෙන් බලන්නේ මූණ ලස්සන කරගන්නද ගත කරගන්නද? හොඳ පැත්තට වෙනස් කරගන්නද? නේද? අන්න ඒ වගේ තමන්ගේ අතීත වර්තමාන අනාගත කාය වාග් මනෝ මතක තියාගන්න ලේසි හොඳයි හරිද අතීත අනාගත අතීත වර්තමාන අනාගත කයෙන් කරන දේවල් වචනයෙන් කරන දේවල් මනසෙන් කරන දේවල් පිරික්සන්න කියලා කියනවා හරි ඒ පිරික්සන්නේ මොකටද වෙනස් කරගන්න කොයි පැත්තටද හොඳ පැත්තට වෙනස් කරගන්න යහපත් පැත්තට වෙනස් කරගන්න එහෙනම් අපිට අපේ ඔක්කොම අඩුපාඩු ටික එතකොට හම්බෙන්න ඕනේ හරිද එතකොට අන්න ඒවා වෙනස් කර ගැනීම සඳහා කොහොමද කියලා බලන්න කියනවා කොහොමද මේවා වෙනස් කරගන්න ඒවා කොහොමද කියලා බලන්න අපිට මින්මක් දෙනවා හරිද ඒ ටික තමයි මතක ඒකත් මතක තියාගන්න හරිම ලේසි දැන් මම මතක තියාගන්න මතක තියාගන්න කියලා කියනකොට මම හිතනවා මේ ශ්‍රවණය කරන නැත්තන්ට ඒකට දැඩි බලපෑමක් වෙනවා හිතට කියලා. නැත්තම් අපි වෙනදාට කරේ බණ අහගෙන ඉන්නවා හරිම රසයි මම ඔකට කිව්වේ නේද? අත්‍යවශ්‍ය අසනීපයකට බෙහෙතක් බොනවා. බෙහෙත් පෙත්තක් බොන්න තියෙනවා දවසකට එක සැරයක් කියනවා ඒක අනිවාර්යෙන් බොනවානේ. හැබැයි විටමින් එකක් බොන්න තියෙනවා කියන්නේ දවසකට සැරයක්. හරි. ඒකකින් බොන්න බැරි වුණා කමන්නේ නැහැ වගේ නේද? අන්න ඒ தත්තර තමයි ධර්ම ශ්‍රවණයපත් වෙලා තියෙන්නේ. උදේට බණ ටිකක් අහගත්තොත් දවසම ටිකක් පිළිවෙලකට හින්ද පුළුවන්. කියලා විටමින් එකක් ගන්නවා වගේ තත්යකට. ඒක හින්දා අපි එහෙම නැතුව දැන් අපි සාකච්ඡා කරගමු මේ කියලා තියෙන කාරණා. ඉතින් අපි pāli වචනත් අපිට අවශ්‍ය නැහැ. අපි සිංහලෙන් කතා කරලා සිංහලෙන් මේ වචන ටික මතක තියාගන්නවා. පළවෙනි එක තමයි තමන්ගේ මේ තුන්කල් ක්‍රියා. තුන්කල් කියන්නේ අතීත වර්තමාන අනාගත ඒවා ඉස්සෙල්ලාම පිරික්සන්න කියනවා. මට මට යහපතක් නැත්නම් Tamanට පීඩාවක් සිද්ධ වෙනවාද? මට පීඩාවක් සිද්ධ වෙන දේවල්ද ඒවා? හරි බලන්න මට පීඩාවක් සිද්ධ වෙන දේවල් මොනවද? එතකොට ලොකු පරාසයකට යනවා කියුව එක ඒක ඊට පස්සේ අපි පංචශීලය සම්මාදිට්ඨිය ඒ වගේ එක එක දේවල් අරගෙන මේකක් වෙනම සාකච්ඡා කරමු. නමුත් මේ වෙලාවේ අපිට මට පීඩා පිණිස පවතිනවා මොනවද? මට මොනවද පීඩා පිණිස පවතින්නේ? මූලික වශයෙන් ගත්තොත්. ප්‍රාණඝාත සිද්ධ කිරීම මට පීඩාවක් නිසාද නැද්ද? අදත්තා දාන ඇති කර ගැනීම ඇති කිරීම මට පීඩාවක් වෙනවද නැද්ද? පැහැදිලිව මට පීඩාවක් වෙනවා. ඒ ඇයි මට පීඩාවක් වෙන්නේ? ඕවා ගැන සඳහන් කරලා තියෙන මොනවා වගේ කියලාද? මේ මේ ණයක් කරගන්න එක මට පීඩාවක්ද නැද්ද? අන්න එහෙම මතක තියාගන්නකෝ. ණයක් ගන්න එක මට පීඩාවක්. හරිද? කයෙන් වචනයෙන් මනසෙන් කරන වැරදි ක්‍රියා මොනවද? ණය ගත්තා වගේ. ඇයි? ගෙවන්න වෙනවා. හරි. දැන් කොතර ණය ආරම්භ දන්නේ? අපරාධේ. මොකද මේ ගෙවන ජීවිතේ අපි වැඩියෙන් සැප ලබන්න වැඩියෙන් සතුටු වෙන්න වැඩි කරනවා. අපිට අමතක වෙනවා මේවාට හම්බ වෙනවා කියලා. හරිද? මේවා ගෙවන්න වෙනවා කියලා. එතකොට ඉන කියන සූත්‍රයේදී පැහැදිලිව මම ඊයේ පෙරදා නිවන් මාර්ග අවසාන දවස්වලදී මම ඒ සූත්‍රය ආයසරයක් දේශනා කරා මේ ඒකෙදි පැහැදිලිව දේශනා කරනවා කයෙන් වචනයෙන් මනසින් සිද්ධ වෙන දේවල් ණය ගත්තා වගේ කියලා. එහෙනම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාපානය, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. හරි මානසික වශයෙන් දැඩි ලෝභයන්, දැඩි ද්වේෂයන් සහ මිත්‍යා දෘෂ්ටිය කියන දස අකුසලයන්ට හේතු වෙනවා. ඔන්න දැන් දස අකුසලත් මතක තියාගන්න ඕනේ. හුඟක් අය දස කුසල් කියලා කිව්ව ගමන් කියනවා දස කුසල් කියපු කිව්ව ගමන් කියනවා දාන, සීල, භාවනා ඔය විදිහට. හරිද? දස කුසල් කියන්නේ හරිම ලේසි මතක තියාගන්න. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානෙන් වෙන්වීම, කාමයේ මිත්‍යාචාරයෙන් වෙන්වීම, මුසාවාදයෙන් වෙන්වීම, පරස වචනේ මේ විදිහට පරස සම්ප්‍රප්ප වර්ෂා වාචා, මුසාවාදා, පිසුනා වාචා පරසවාචා සම්ප්‍රප්පලාපා එතකොට අර පැත්තෙන් දැඩි ලෝභය දැඩි දේශය සහ මිත්‍යා දෘෂ්ටිය හරි බලන්න වචනෙන් හතරයි ක්‍රියාවෙන් තුනයි සිතින් තුනයි හතරයි තුනයි හතයි තුනයි 10යි දැන් ආය කවදාකවත් කොහෙද හරි මම ගමින් ගමට හරි ආපු වෙලාවක අහනවා දස කුසල් කියන්නේ මොනවද කියලා හරිද ඒතර පළවෙනි දේ දස කුසල් මතක තබා ගත හැකියි. මතක තබා ගත යුතුයි. දැන් දැඩි අදිෂ්ඨානයක් අරගෙන මතක තියාගන්න ඕනේ. මේ සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියන ශාසනයේ දස කුසල් ටික දන්නේ නැත්තම්. හැබැයි හුඟක් අය අටමහ කුසල් දන්නවා. ඇයි ඒක? ආමිෂ පැත්තට තියෙන තියෙන එකක්. නමුත් ඒකත් එක්ක සංසන්දනය කරනකොට පින්නත් මේ සංඝාවාසයක් හදලා පූජා කරනවට වඩා වැඩි ආනිසංසයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පන්සිල් රකින්න එක කූටදත්ත සූත්‍රයේදී. එහෙනම් අටමහා කුසල් එක සංසන්දනය කරද්දී මේ දස කුසලය කියන්නේ නේද? ඊට වැඩිය ගොඩාක් ආනිසංසාරය තියෙන දෙයක්. එහෙනම් මොන දැන් අපි දස කුසල් දැන් දන්නවා පළවෙනි. ඊළඟට දැන් අපි ප්‍රත්‍යවේක්ෂා පැත්තට යනකොට මූලිකවම සිද්ධ විය යුතු ටික තමයි මට පීඩා පිණිස පවතින්නේ දස කුසල් වලට විරුද්ධව තියෙන දස අකුසල් ටිකයි නේද? ඒවා පැහැදිලිව මේ හැම එකක්ම මට ඇයි දැඩි ලෝභය කියන එක හැම නිමේෂයකම මාව පීඩාවට පත් කරන එක. හැම නිමේෂයකම මාව පීඩාවට පත් කරන. දැඩි දේශය කියන එක පීඩාවට පත් කරන එක. මට හිතෙන එකක් ඒක. නේද? මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මගේ අනාගත භවයම විනාශ කරන ඊටාම දැඩි මම දැඩිව අයින් කළ යුතු දෙයක්. එහෙනම් ඔන්න ඔය 10. ඔන්න ඔය 10න් නිබඳව මම වැළකෙන්න වෙනවා. ප්‍රත්‍යවේක්ෂා කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර. හරිද? ප්‍රත්‍යවේක්ෂා කර කර කියන්නේ පිරික්සා බලනවා මගේ අතීත වර්තමාන අනාගත. එතෙන්ද මොකද කරන්න කියලා අපි සාකච්ඡා කරමු. එතකොට අතීත වර්තමාන අනාගත වශයෙන් පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් මේ දැඩි ලෝභ, දේශ, මෝහ අයින් කරගනිමින් අපි කටයුතු කරන්න ඕනේ. මොකද මට පීඩා පිණිස නොපවතින්න. එතකොට පළවෙනි එක එහෙනම් මට පීඩා පිණිස නොවිය යුතුයි. දෙවෙනි එක අනුන්ට පීඩා පිණිස නොවිය යුතුයි. වෙන මතක තියාගන්න ලේසි එතකොට හරිද? අනුන්ට පීඩා පිණිස නොවේතුයි. ප්‍රාණඝාත අනුන්ට පීඩාද නැද්ද? අදත්තාදාන අනුන්ට පීඩාද නැද්ද? පැහැදිලිමයි. කාමිත්‍යාචාර, මුසාවාද, තිසුණාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාපාදී ඒ අපි කතා කරපු හැම දෙයක්ම අනුන්ට පීඩාවක්. හරිද? දැඩි ලෝභය අනුන්ට පීඩාවක්. ඇයි පේන්නේ නැත්තේ මේ රටේ නේද? රටේ වැඩිපුර අයට දැඩි ලෝභය තියලා. එතකොට මොකද වෙලා තින්නේ? හැමෝටම ඒක පීඩාවක් බවට පත් වෙලා. නේද? ඒ කට්ටියට මෙලෝ සංසාරයේ සිහියක් නැහැ. සංසාරයේ සිහියක් නැහැ කියන එක තේරෙනව නේද? සංසාරයේ සිහිය නැහැ කියන්නේ සසර ගැන සිහිය නැහැ. <laughs> සසර ගැන සිහිය නැහැ. මොකද වෙන්නේ කියලා ණය ගන්නවා හරියට. ණය ගන්නවා කියන්නේ පව කර ගන්නවා කියන එක නේද? හරියට ණය ගන්නවා තනියම දැන් ඔය ගෙවන්න ගියාම අයියෝ තිරසන් සත්තු වෙලා නේද කූඹි වෙලා හූන වෙලා මීය වෙලා ගෙවන්න ඕනේ. වේදි නෑ දැන් මේ ටිකේ ඔය પરම්පරා ගාන කර ණය ගත්තා වගේ නෙවෙයි. හරි. ඉතින් ඒ තමයි දැඩි ලෝභය හින්දා. දැඩි දේශය හින්දා මිත්‍යා දෘෂ්ටිය හින්දා. එහෙනම් ඒ ටිකටත් ඒ ටිකම අපි දානවා. දෙවෙනි එකව දෙකම එකට අරගෙන දෙපැත්තටම පීඩා පිණිස වෙනවාද කියලා පිරික්සලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් හරි පළවෙනි එක මොකද්ද? තමන්ට පීඩා පිණිසද දෙවෙනි එක අනුන්ට පීඩා පිණිසද තුන්වෙනි එක දෙපැත්තටම හරිද දෙපැත්තටම දෙගොල්ලන්ටම පීඩා පිණිස වෙනවාද කියලා පිරික්සලා බලන්න කියනවා. දැන් මේ පිරික්සලා බලන විදිහ. ඊළඟට තමන්ට පීඩා පිණිසද අනුන්ට පීඩා පිණිසද දෙපැත්තටම පීඩා පිණිසද තුන්වෙනි එක තමයි මේ කරන ක්‍රියාව අකුසලයක්ද කියලා. අකුසල කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන එක. අනිත් එක එතකොට අකුසලයක්ද කියන එක ඊළඟට පස්වෙනි එක තමයි මේක දුක් රැස් කරන දෙයක්ද දුක් වැඩි වෙන දෙයක්ද හරි සමහර දේවල් තියෙනවා දුක් රැස් කරන දේවල් නේද දුක් රැස් කරන දේවල් කියන්නේ අපි හිතමුකෝ බැඳීමම කියලා බැඳීමකට හේතු වෙන යමක් නැවත නැවත නැවත නැවත සිද්ධ කිරීම තරහ වැඩි වෙන දෙයක් නැවත නැවත නැවත නැවත සිද්ධ කරනකොට දුක් ඒක රාශි වෙනවද නැද්ද දැන් බලන්න සමහර දේවල් තියෙනවා මම කෙනෙක් මට ගැහුවොත් මම දැන් ඕක ඕක gederදීම ඇති මේක. හරිද? මේ මේ වැඩි දුර යන්න එපා. හරි. දැන් මට කවුරු හරි නපුරු විදිහට ඇනෙන විදිහට වචනයක් කියනවා. හරි අමාරු තැනකට එන්නයි එන්නේ මම. හරි ටිකක් ඇනුම් පදයක්. ඕක හොඳටම වෙන්නේ gedara තියෙනවා හුඟක් වෙලාවට තම තමන් එක එක්කෙනාට එක එක්කෙනාට රුචිකත්වයක් තියෙන පිරිස් ඉන්නවා ගෙවල් වල. සමහර තමන්ගේ ඥාති කොටස. තමන්ගේ හිතවත් අය. නේද? තමන්ගේ යාළුවෝ. සමහර වෙලාවට ඒ ගෙදර ඉන්න පියතුමා ආශ්‍රය කරන යාළුවන්ට මවතුමිය කැමති නැහැ. මවතුමිය ආශ්‍රය කරන අයට පියතුමා කැමති නැහැ. ලොකු දරුවා ආශ්‍රය කරන යාළුවන්ට දෙවෙනි දරුවා කැමති නැහැ. හරි තාත්තා කැමති නැහැ. ඒ වගේ මේ තියෙනවා හරි අමාරුකම් වගේක් අපිට. නේද? ඔන්න ඔය පිරිසට දෙනවා යන පදේ. කොහෙන් හරි. දැන් මගේ මගේ කියන්නකො මම කැමති කට්ටියට හරිද? මම කැමති කට්ටියව අල්ලලා කවුරු හරි අනුන් පදයක් කියනවා. කියපු ගමන් මම මොකද කරන්නේ? මම මොකද කරන්නේ? ආ කියන්න බලන්න. මම මොකද කරන්නේ? ඒ වගේම එකක් එයාගේ කැමති කට්ටිය අල්ලලා කියනවා. ඒකෙන් මට දුක් රැස් වෙනවද නැත්නම් අස් වෙනවද? ඒ මොහොතට අස් වෙනවා වගේ දැනෙනවා. අස් වෙනවා වගේ දැනෙනවා කියලා කියන්නේ ඒ මොහොතට සතුටුයි. මොකද අරකට ආපු දුකට මම ප්‍රති අරකට ආපු දුකට මට අනිත් පැත්තට පාරක් දෙන්න පුළුවන් වුණා. හැබැයි එන්නේ අර පැත්තෙන් දෙකෙන් වැඩි කරලා. ආයතරයක් නේද? එහෙම සැනසෙන ක්‍රමයක් අපිට තියෙනවා. අනුන්ව රිදවා සැනසෙන ක්‍රමයක් තියෙනවා. හරිද? එහෙනම් ඔන්න වැඩේ. මම කියන්නේ ඒක මේක සියුම්ව ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි? සියුම්ව ක්‍රියාත්මක කරන්න ඕනේ. දවසේ අවසානයේදී බලන්න මම වෙනදා කරපු ඒ වගේ දුක් රැස් වෙන වැඩ කීයකින් නැවතුණාද කියලා. අදිස්ථානයේ මේක නවත්ත ගන්න ඕනේ. හරි? දැන් අද ඉඳන් දැන් අද ඔක්තෝබර් 1 වෙනිදානේ. අද ඉඳන් පුළුවන් ඕනනම් මේ වර්ෂයේ දිනපොත පාවිච්චි කරන්න. මම ඉස්සරෙන් කියනවා දිනපොත පාවිච්චි කරන්න කියලා. බෞද්ධයාගේ දිනපොත. මේක හරිය ආදා සම්පන්න දිනපොතක් වෙයි. නැත්තම් පුංචි සටහනක් ඇති කරගන්නවා. මම අද කී වාරයක් වෙනදා කරන්න ගිය දේවල් වලින් වැළකුණාද කියලා අන්න ඒක චූටි සටහනක් එක තියෙනවා. බලන්න මෙන්න මේ වාක්‍යයක් කියවුණා. කවදාද දවසක කාටවත් ප්‍රයෝජන නැද්ද කියලා දිනපොත කියවනවා කවුරු හරි. අම්මා මැරිච්ච දවසේ මැරුණාට පස්සේ මාසෙකින් විතර අම්මගේ දිනපොත කියවනවා දුවේක් හරි පුතෙක් හරි. ඒක මෙහෙම ලියලා. මට හිත රිදෙන්න මෙන්න මේ විදිහේ කතාවක් අහවලා කිව්වා. මගේ හිත හොඳටම රිදුනා. වෙනදා නම් මම අනිත් පැත්තට හිත රිදෙන්න යමක් කියනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළා තිබ්බ හින්දා මම අද තුන් වතාවක්ම ඉවසගෙන හිටියා කිව්වේ නෑ. අය තව සතියකින් විතර ලියලා තියෙනවා. මට දැන් පහසුවෙන් මේක කරන්න පුළුවන්. හ්ම්. ආදර්ශයක් වෙනවද නැද්ද බලන කෙනෙකුට? නේද? කොච්චර වෙනසක් වෙනවද? එහෙනම් අන්න ඒ විදිහට අපි මේ වැඩ පුරුදු කරන් වෙනවා. මට මට දුක් රැස් වෙන දේවල් කිසිවක් අකුසල් සිද්ධ වෙන කිසිවක් කරන්නේ නැහැ. එතකොට හයවෙනි කාරණා තමයි විපාක ඇති වෙන කිසිවක් සිද්ධ කරන්නේ නැහැ. දුක් විපාක ලැබෙන දේවල් වගේක් තියෙනවා. ඒවටත් වැටෙන්නේ මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කර්ම පත වශයෙන්. හරිද? ලොකු විපාක ලැබෙන දේවල් තමයි ඔය කියන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, විසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්‍රාප ආදියට කියනවා කර්ම පතයන් කියලා. ඒවා තමයි මම අපායවන්නේ. හරිද? හරි. දැන් කාරණා හයක් කිව්වා. මොනවද කියලා මතක් කරගන්න ඕන දැන් අපි කටපාඩම් කරගන්න ඕන කාරණා ටිකයි. පළවෙනි එක මට පීඩාවක් වෙනවා නම් වෙනවද කියලා බලන්න ඕනේ. අනුන්ට පීඩාවක් වෙනවද කියලා බලන්න ඕනේ. දෙපාර්ශ්වයටම පීඩාවක් වෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟ එක අකුසලයක්ද කියලා බලන්න ඕනේ. ඊළඟ එක දුක් ඒ දුක් රැස් වෙනවද කියලා බලන්න ඕනේ. අන්තිම එක දුක් විපාක ලැබෙනවද කියලා. අකුසලයක්ද දුක් රැස් වෙනවාද දුක් විපාක තියනවාද? අකුසලයක්ද දුක් රැස් වෙනවාද දුක් විපාක තියනවාද කියලා. ඉතින් එහෙම ඒවා එකපාරටම අහු වෙන්නේ නැහැ පින්වත්නි අපිට. ඒක කියන්නේ පිරික්සන්න කියලා. යමක් පිරික්සුවොත් තමයි ඒක හම්බෙන්නේ. හරිද? යමක් විමසා බැලුවොත් තමයි ඒකේ ප්‍රතිඵල දැනෙන්නේ. මේක මට පීඩාවක් කියලා හුඟක් අයට දැනෙන්නේ මේක අනුන්ට පීඩාවක් කියලා දැනෙන්නේ නැහැ. සමහර දේවල් සමහර අපි කියන අනුන් පද සමහරලාට අපි කරන ක්‍රියා විශේෂයෙන්ම කරන ක්‍රියා අනිත් අයට පීඩාවක් කියලා දැනෙන්නේ නැහැ. මේ අපි පුහුණු කරන්නේ බෝධිසත්ව චරිතයක්. මේ අපි පුහුණු කරන්නේ සෞම්‍ය චරිතයක්. හරිද? මේ අපි මේ විදිහට අපි පුහුණු කරොත් එහෙම ඒක ජීවිතයේ අනිත් අයටත් මහා ආදර්ශයක් වෙන මහා විශාල යහපතක් සිද්ධ වෙන සත්‍යකටපත් වෙනවා තමන්නුත් නිවැරදි වෙලා අනුනුත් නිවැරදි වෙනවා. ඒතකොට මේකේ සීමාමායිම් නැහැ. මේ බලන්න මට සතෙක් දැකලා තරහ ආවා. තරහ ඇවිල්ලා හරි දැන් ඒ කියන්නේ මේක සීමාමායිම කොතනද නවතින්නේ කියලා පොඩ්ඩක් බලන්න. සතෙක් දැකලා තරහ ඇවිල්ලා මම වෙනදානම් සතා මරනවා. හරිද? ඒක අනුන්ට පීඩාවක් කියලා. එතන ඒ ඒ චුට්ටෙන් අහුණා. Tamanට පීඩාවක් කියන එක නැතත් අනුන්ට පීඩාවක් කියලා අහුණා. මේක නවත්තගත්තා. දැන් කාලයක් යනකොට මේක දිගටම නවත්තා ගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මට සතෙක් දැකලා නපුරු සතෙක් දැකලා තරහ ගියා. තරහ යන පීඩාවක්ද නැද්ද? හා එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් මෛත්‍රිය වඩන්න වෙනවා. නේද? හරිද? ඊළඟට මම කාලයක් මෛත්‍රිය වඩලා හිටියා. හරි. නමුත් මට නේද මෛත්‍රිය තුලිනුත් සැරෙන් සැරේ මේක පිරිහෙන ගතියක් තියෙනවා. ආය තරහ යන ගතියක් තියෙනවා. නේද? ස්ථීර වශයෙන්ම සත්‍යයා පිළිබඳව උපේක්ෂා සහගත හිතක් ඇති කරගැනීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒක කරන්න මොකද වෙන්නේ? ආත්ම සංඥාව දුරු කරන්න වෙනවා. නේද? ලොකු ලොකු දේවල් හින්දා පොඩි පොඩි දේවල් පේන්නේ නැහැ. හරිද? ලොකු ලොකු දේවල් බිඳ ගන්නකොට මධ්‍ය ප්‍රමාණයේ දේවල් අපිට දැනෙන්න පටන් ගන්නවා. මධ්‍ය ප්‍රමාණයේ දේවල් අඩු කර ගන්නකොට සියුම් දේවල් දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ප්‍රත්‍යක්ෂාව කියන්නේ කොතෙක් දුරට යන ගමනක්ද? නිවන් දකින කම්ම යන නිවන් දකින කම්ම තිබිය යුත්තක් තමයි ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ. හරි. එහෙනම් දැන් ආයෙයන් අපි මොකද දැන් කරන්න ඕනේ කියලා තවත් තැන් තුනක් හැබැයි ඉතුරු නැතාව පොඩ්ඩක්. ඒකත් සාකච්ඡා කරලම සාරාංශයකට යන්න. වර්තමානයේ මම මේ මොහොතේ කරන්න යන දේ. දැන් මම මේ කියන්න යන්නේ යමක්. මම හිතනවා මට මේ මේ බණ කියන ගමන් දැන් මට සිතුවිල්ලක් එනවා කාට හරි පහරක් ගහන්න ඕනේ කියලා. හරිද? හොඳට සිදෙන්න කියන්න ඕනේ කියලා හිතනවා. අන්න අර වගේ සත්‍යවේක්තාවක් මට තිබුණා නම් මේ වර්තමානයේ මම කරන්න හදන වැඩේ මම කරන්නේ නෑ අනුන්ට රිදවන්න යමක් කියන්නේ නෑ කියලා ඉක්මනින් මගේ මනසට ටික දවසක් යද්දි ඉක්මනින් මගේ මනස පුරුදු වෙලා නෑ මම ඒක කරන්නේ නෑ කියලා. හරිද? එතකොට අනාගතේ මම ඉන්නවා මම හෙට බණේදි කියන්නම්කෝ කියලා හිතියා. දැන් වෙනදා වගේ සැලසුම් කරන් ඉන්න දෙන්නම් කියලා. හරිද? හෙට කියන්නම් කියලා. අන්න එහෙනම් අනාගතේ මම කියන්න බලාපොරොත්තු වෙන අනුන්ට පීඩා කරන දේවලුත් නවත්තන්න පුළුවන්. නමුත් අතීතයේ අතීත ක්‍රියාවන් ගැන මොකද කරන්නේ? ඒවා වෙලා ඉවරයි. හරිද? ඒවා වෙලා ඉවරයි. දැන් මොකද කරන්නේ? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උතන අපි හිර වෙන තැන. හරිද? වර්තමානයේ මම කරන්න යන කාය වාග් මනෝ කියන දේවල් මට ඔය කියන හය ආකාරයට සංවර කරගන්න පුළුවන්. අනාගතයේ කරන්න ඉන්න කාය වාග් මනෝ දේවල් පිළිබඳ මට ඔය ආකාරයට කටයුතු කරන්න පුළුවන්. නමුත් අතීතයේ කරපු දේවල් පිළිබඳ ප්‍රශ්නයක් එනවා. හරිද? අතීතේ වල්ලා දාන්නේ හොඳ නැත්නම් කවුරුත් කියනවා සිතේ වල්ලා දාන එක බොහොම හොඳයි කියලා. හරිද? එහෙමමද හොඳ? අතීතේ වල්ලා දැම්මොත් එහෙම පොඩි ප්‍රශ්නයක් වෙන විදිහක් මම කියලා දෙන්නද? ඔන්න වහිනවා මගේ වහලේ හිලක් තියෙනවා. එතකොට තේමෙනවා ගේ තේමෙනවා දැන්. මම බේසමක් හරි මොකක් හරි තියලා ඒක බේරගත්තා. හරිද? දැන් වහින වෙලාවේ මට පුළුවන් වහලේ හදන්න? බෑ. දැන් පෑවුවා. රෑක කියන්නකෝ දැන් උදේ වුණා. දැන් අර අර වැඩේ උනේ අතීතයේදී නේද? දැන් අතීතේ වහලා දාන්න. අතීතයේ දැන් වහලා දැම්මොත් ආයේ වහලේ හිල හැදීම නැත. නේද? ඇයි මට අතීතය ඕන වෙන්නේ? අතීතයේ වෙච්ච දේම ඒ කියන්නේ ඇයි මම මේ පායන වෙලාවේ ගිහිල්ලා වහලේ තියෙන කාන්දුව හදන්නේ? ආයෙ මම දන්නවා ඒ ඒ වටපිටාව සකස් වෙනවා කියන්නේ ආයේ වැස්සොත් දැන් නම් තෙමෙන්නේ නැහැ. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැස්සොත් ආයේ තෙමෙනවා කියලා දන්නවා. අපේ හිතේ තියෙන සීමාවල්. ඒ කියන්නේ හැමෝටම තියෙනවා දැනට පුරුදු වෙලා තියෙන ඉවසීමේ සීමාවල්. අදිෂ්ඨාන ගත්ත අදිෂ්ඨානයේ කැඩෙන සීමාවක් තියෙනවා. දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. හරිද? ඒ සීමාව වර්ධනය කරගන්න වැඩපිළිවෙල තමයි පංචශීලය ආදී වශයෙන් තියෙන ඔක්කොම. හරි. එනමුත් දැනට අපි පුහුණු කරලා තියෙන සීමාවෙන් ඔබට යමක් සිද්ධ වෙච්ච හින්දා අතීතයේ මට ඇවිල්ලා දෙන්නේ තුන් දිනක් එක එක ඒවා කියද්දි මගේ සීමාව අපි කියන්නේ මගේ සීමාව පැන්නා කියන්නේ. ඒ මං ඉවසුවා ඉවසුවා ඉවසුවා මගේ සීමාව පැන්න අපි ඒක ලස්සනට කියනවා නේද? හරි කියනවා මගේ සීමාව පැන්නා කියනවා. එතකොට අන්න ඒ සීමාව මගේ අතීතයේදී පැන්නා. පැන්න කියන්නේ හරියට මොකක් වගේද? වැස්සා වගේ. වැස්ස වෙලා තිබුණානේ වහලේ. හරිද? දැන් ඊට පස්සේ අනිත් පැත්තට බැනලා හරි Tamanටත් පීඩා වෙන, අනුන්ටත් පීඩා වෙන, දෙදෙනාටම පීඩා වෙන දුක් දුක් අකුසල් සිද්ධ වෙන දුක් රැස් වෙන සහ දුක් විපාක තියෙන ඔක්කොම කරගත්තා. ඇහිමාව පෙන්නන්නේ. හරි දැන් ගොඩක් ණය අරන් ඉන්නේ. හරිද? දැන් මොකද කරන්න ඕනේ? දැන් වර්තමානයේ මම කොහොමද පිරික්සලා බලනකොට මගේ අතීත චර්යාව මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට මට මාව පාලනය කරගන්න බැරි වෙලා පසුව කල්පනා කරනකොට ලැජ්ජාත් හිතෙනවා. මම මේ විදිහට හැසිරුනේ. මම මේ විදිහට හැසිරුනේ කියලා. නේද? හැබැයි ඒ පසුව කල්පනා කරනකොට ලැජ්ජාව මට ඇති වෙනවා. හැබැයි මං මගේ මට සිහියක් තියෙන්න ඕන මොකද්ද? ඒ වගේම පරිසරයක් යම් හේකින් නැවත ඇති වුණොත් ඔය ගානටම මගේ හැසිරීම නැවත සිද්ධ වෙනවා. ඔය ගානටම මගේ හැසිරීම සිද්ධ වෙනවා. අන්න ඒක නිසායි මම ඉක්මනින්ම මේ වැරද්ද ආය එවැනි පරිසරයක් සකස් වෙන්න පෙර ආතුව මේ වැරද්ද නිවැරදි කරගත යුතු වෙන්නේ. ඒක එහෙනම් අතීතය අපිට ඕන වෙනවා. අතීතය ඕන වෙන්නේ මොකටද? කෙටියෙන් කියන උත්තර දිගට කියන්නේ අතීතය ඕන වෙන්නේ අනාගතය හදාගන්න. අතීතයේ වැරදිච්ච දැන්. ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ පිරික්සන්න හරිද? අතීතයේ පිරික්සන්න කියලා දේශනා කරනවා අතීතයේ පිරික්සන් පිරික්සලා මොකද කරන්න ඕනේ කියලා දේශනා කරනවා. කියනවා ආයතින් සංවරයේ පිහිටන්න කියලා. හරිද? ආයති සංවරය කියලා කියන්නේ පින්නත් මේ වැරද්ද අපේ තියෙන සසර මහා දෝෂේ තමයි ඔය අර ගානට තියෙන්නේ. මේක නවත්ත ගන්න අපි කාගේ හරි උදව්වක් ගන්න ඕනේ. හරිද? ඕනම වැරද්දක් වුණාම නැත්තම් මොකද බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන විදිහ මේ තවත් කෙනෙක්ගෙන් උදව්වක් ගන්න කියනවා. ඒ තවත් කෙනෙක්ගෙන් ගන්න උදව්වට කෙනෙක් තෝරගන්න ඕනේ. හැබැයි ඒක තෝරගන්න තෝරගනිද්දී තෝරගන්න කියන්නේ හොඳට නුවණ තියෙන ධර්මාභෝධය තියෙන කෙනෙක්. අපි හිතමු පැහැදිලිව කාමයේ වර්ධව හැසිරීමක් වුණා කියලා. කෙනෙක් අතින් ඇයි බුදුරජාන් වහන්සේ මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න කියන්නේ? කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ වුණොත් එක්වරක් එක්කෙනෙක් අතින් පළවෙනි වතාවට මේ දේ සිද්ධ වීම බොහෝම අපහසුයෙන් චිත්ත පීඩාව ඇතුළු තමයි කෙනෙක් ඒ ණය ගන්නෙ. ඒක ණය ගැනීමක් නේද? දැන් වචන පාවිච්චි කරගන්න. ඒක ලොකු ණයක් ගැනීමක්. ඒකනේ ගෙවන්න වෙන එකක්. නේද? එතකොට එක වතාවක් මේ දේ සිද්ධ වුණා නම් යම් කෙනෙක් අතින් ඊට පස්සේ සිද්ධ වෙන්න තියෙන වරගාන ගොඩාක් වැඩි. මේකට දාගන්න කියන අතරමැදියෙක් එතකොට. තමන් අතින් කයෙන් හරි වචනයෙන් හරි සිතෙන් හරි වෙච්ච වැරද්දක් තියෙනවා නම් අතීතයේ ඒක ඒකට කියනවා ආරෝචනය කරනවා කියලා. ඒක කියන්න කියනවා. හැබැයි කියන්න ඕන කාටද? හැම තැනම ගිහිල්ලා මෙයා මේ වගේ වැරද්දක් කරා කියලා නිඳා කරන තමන්ගේත් මානසිකත්වය විනාශ කරලා දාන මානසිකත්වය තියෙන අය ඉන්නනේ අපි කරපු වැරද්දක් ආ සමහර අය කිව්වහම ඒ අය එතනින් තමයි බයින්න පටන් ගන්නවා. මටම බයින්න පටන් ගන්නවා. ඒ වගේ මානසිකත්වයෙන් බොහොම පහළ තවත් කෙනෙක් කෙරෙහි කරුණාවක් නැති නේද? හැදෙන කෙනෙකුට උදව්වක් කරන්නේ නැති එහෙම අය නෙවෙයි. Tamanට යහපත් උපදේශක් ලබා දෙන කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕනේ. හොයාගෙන මොකද කරන්නේ? අන්න එයාට ගිහිලා කියන්න ඕනේ. කියලා පොරොන්දුවක් වෙන්න ඕනේ. මං ආය මේ වගේ වැරද්දක් කරන්නේ නැහැ කියලා කෙරෙන්නේ නැති විදිහට අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගන්න. ඒක ලොකු හයියක් වෙනවා. අර සසරම අපිට පලි අපිට අපේ සිතෙන්ම ප්‍රතිරෝධයක් විදිහට තිබ්බ පළවෙනි වතාවේ ආරම්භයක් කරන්න මොනවා හරි. ඒ මත්පැන් පානය වගේ ඒවාත් එහෙමයි. යම් කිසි දරුවෙක් මත්පැන් පානය කරොත් හරිය අමාරුවෙන් හොරෙන් නේද මූලිකව මේ කටයුත්ත කරන්නේ. හැබැයි ටික දවසක් ගියාම නේද ඉස්සෙල්ලාම දෙමාපියෝ දැනගත්තාම ගෙදර දරුවා මත්පැන් පානය කරනවා කියලා එතනත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්තිමට අන්තිමට මොකද වෙන්නේ? ගෙදරටම මත්පැන් පානය කරලා එනවා. නේද? ඉතින් මේ වගේ තත්ත්වයන් වලටපත් වෙන්නේ ඔන්න ඔය වගේ සම්බාධක පනවා ගැනීම තමන්ම සිද්ධ කරන්න ඕනේ. එහෙනම් අතීත ප්‍රත්‍යවේක්ෂාව මොකටද? අතීත ප්‍රත්‍යවේක්ෂාව තමන්ගේ වැරද්ද નિවැරදි කර ගැනීම සඳහා විඤ්ඤූහි පුද්ගලයෙක්. ඒ කියන්නේ නුවණ තියෙන පුද්ගලයෙක්ගේ සම්බාධකයක් විදිහට එයාව මැදින් තියාගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අපිට කොච්චර ආදරේද කියලා හිතවන්නේ එහෙම බලනකොට. නේද? අපිව දුකටපත් වෙනවට කොච්චරනම් වැඩපිළිවෙලා සකස් කරලා දීලා තියෙනවද අපිට අපේ මානසිකත්වය નિවැරදිව ඉදිරියට ගන්න ඕන වැඩපිළිවෙලක් තමයි මේ. එහෙනම් දැන් අද පටන් ගන්න වෙන්නේ. දැන් කොහොමද පටන් ගන්නෙ? හරිද? මතකද අපි පාසල් යන කාලේ මොන හරි දෙයක් මතක තියාගන්න ඕන නම් මොකද කරේ? ආවර්තිත වගුව. දැන්වත් බලන්නකො නේද? උසස් පෙළ කරන ළමයින්ගේ නේද කාමර වලට ගිහිල්ලා බලනකොට දැන් නම් අපිට අමතකයි. හැබැයි ඒ කට්ටිය ඔක්කොම ලියලා ගහගෙන තියෙනවා නේද? ඒ වගේ දැන් ඉතින් ජීවිතේ සකස් කරන්න ඕන කාරණා ටික මතක තියාගෙන ඒවා පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න ඕනේ. දැඩි තීරණයකට එන්න ඕනේ. අතීත අතීතය හය ආකාරයක්, වර්තමානයේ හය ආකාරයක්, අනාගතය හය ආකාරයක්. නේද? කාය වාග් මනෝ වශයෙන් ආය තුනකට බෙදෙනවා. එතකොට මොනවද අද එතකොට මතක තියාගන්න කාරණාව මට පීඩා පිණිස නම් මම ඒක කරන්නේ නැහැ. අනුන්ට පීඩා පිණිස නම් කරන්නේ නැහැ. දෙදෙනාටම පීඩා පිණිස නම් කරන්නේ නැහැ. අකුසලයක් නම් ඒක කරන්නේ නැහැ. දුක් රැස් වෙනවද කියලා පිරික්සන්න. අන්න එතන හොඳට මතක තියාගන්න පිරික්සන්න ඕනේ. යමක් කරන්න ඉස්සෙල්ලා චුට්ටක් නවතින්න. හරිද? චුට්ටක් නැවතිලා මේකෙන් මට අනාගතේ තව දුක් මේ වචනේ මම කිව්වොත් අනිත් පැත්තට මට දුක් වැඩි වෙනවද? එහා පැත්තට දුක් ඇති වෙනවද? කියලා මොහොතකට හිතලා වැඩ කරන්න දැන් අපි පුරුදු වෙන්න ඕනේ. හරිද? ඒකට හැම වෙලේම මම ඉන්නවා යම්කිසි 100කින්. හරිද? ඒත් අන්තිම එක දුක් විපාක ලැබෙනවද කියලා. මේ හය කටපාඩමින් තියාගන්න ඕනේ හැමදාම. ඊළඟට ඒවාට ප්‍රධාන කාරණා ටික තමයි දස අකුසල්. දස අකුසල් වලින් වැළකෙන්න උත්සාහ ගන්න ඕනේ. යම් විදියකින් සිද්ධ වුණොත් ආයති සංවරේ පිළිටන්න ඕනේ. වර්තමානයේ රැකගන්න ඕනේ අනාගතයේ රැකගන්න වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. ඒතකොට වර්තමානයේ මම යමක් නවත්ත ගත්තා නම් මං උදා මම කියනවා ඒක ඒ නවත්ත ගන්න වාර ගන්න පුළුවන් නම් Taman යම් කිසි සටහනක් තියන්න. හරිද? පුංචි දින පොතක් ලෑස්ති කරගන්න පෞද්ගලිකව හරි ඒක ප්‍රසිද්ධිය තිබ්බත් යටවන්නේ හරි එදා දවසේ මම මෙන්න මේ පාලනය සිද්ධ කරගත්තා කියලා යම් කිසි සටහනක් තියාගන්න ඒක නැවත බලනකොට අපිට ලොකු සතුටක් ඇති වෙනවා සහ අකණ්ඩව මේවා පුහුණු කරන්න ඕනේ. හරිද? යමක් පුහුණු කරනකොට ඒ පුහුණුව අපේ හිතේ පුහුණුව ඇති වෙන්නේ අකණ්ඩව. අකණ්ඩව පුහුණු කරොත් මොකද වෙන්නේ? નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඒක අපේ සිහිය හැම වෙලෙම තියෙන්න ඕනේ. හරිද? අකණ්ඩව යමක් පුහුණු කරොත් ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. මම කියවන ටික දවසකින් මට ඕනම දෙයක් දරා ගන්න පුළුවන් තත්ත්වයටපත් වුණා කියලා ධෛර්යය දිනනවා කියලා මම කිව්වනේ. අන්න ඒ වගේ අපිට පුළුවන් වෙන්න ඕන මේක මේ කටයුත්ත කරන්න. ඇත්තම කියන්නේ බලන්න මේ වගේ වැඩක් අපි ගුරුවරියක් විදිහට පන්ති කාමරේ ළමයින්ට උගන්වුවා. නේද? කාර්යාලයක යම්කිසි ප්‍රධානියෙක් විදිහට කාර්යාලයට ඉගෙනුවා. ආන් ඒක තමයි පුරාදර කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොටයි ඒක සමාජ කතිකාවතක් බවට පත් වෙන සමාජයේ කතාවක් බවට පත් වෙනවා සමාජයේ නියතියක් බවට පත් වෙනවා බෞද්ධ ධර්මය සමාජගත කරන්න අපි කාටත් පුළුවන් එහෙමනම් ඒ පිළිබඳව අපි සිකුරාදා දවසේ කතා කරනවා හෙට දවසේ අපි පුහුල්ලල්ලේ සාරද හාමුදුරුවොත් එක්ක සහභාගී වෙලා මේ සූත්‍ර පිටකයේ තියෙන මේ කරුණට අදාළ තව දේවල් සාකච්ඡා කරනවා බ්‍රහස්පතින දවසේ මේ ආයතන ගැටලු තියෙනවා නම් ඒ ගැටලු සාකච්ඡා කරනවා ඉතින් ඒකින්දා ජීවිතයට ධර්මය එකතු කරගන්න අලුත් වැඩපිළිවෙල තමයි නිබඳව අපේ හිතේ නිබඳව රැඳිය යුතු වචනේ තමයි ප්‍රත්‍යවේක්ෂා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ හැම වෙලේම නේද නිවන් මඟ කිව්වහම ඒක නාම පදයක්. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ ක්‍රියාපදයක්. ඉතින් අපි නාම පදය ක්‍රියාපදයක් බවට පත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒක දෙක ක්‍රියාපදයක්. ඒක කළ යුත්තක්. නේද? මොකටද ඒක කරන්නේ? නිවැරදිම වෙනසක් සිද්ධ කර ගැනීම සඳහා. ඉතින් අද දවසේ මේ සඳහා නිවසට මේ අවවාද අනුශාසනා මේ වැඩසටහන නිවසේ ඉඳන් ශ්‍රවණය කරන අයට මේ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්න අවශ්‍ය දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච මේ පින්වන්ත කල්යාණ මිත්‍ර පිරිස නිසාවෙන්. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ධර්ම දේශනා කරපු මමත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනා තුලත් දැනට උන සියලු පුණ්‍ය ශක්තිය මේ දායකත්වය දරපු පින්වන්ත පිරිසට උතුම් ධර්මාභෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා